ගෞරවය සමඟයි. ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි. රජමන් නෝනාගෙන් ලංචාගොඩ ළමයාගෙන් පස්සේ අපට කාලාන්තරයක් යනතුරු කිවිඳියක් පහළ වුණේ නැහැ. ඊට පසුව බිහි වූ ඉහළම පෙළේ කිවිඳිය හැටියට සැලකෙන්නේ මොනිකා රුවන්පතරණ. ඇයට පසුව අද වෙන විට යම් යම් ලේඛිකාවන් කවියට අවතීර්ණ වී සිටිනවා. හැබැයි ලොකුම විපත්තිය තමයි ලේඛන කලාවට, සංගීතයට, එහෙම නැත්නම් වෙනත් කලාවකට ප්‍රවිෂ්ඨ වන කාන්තාවන් නොබෝ කලකින් ඒ කලාවෙන් ඉවත් වෙලා කුටුම්බයකට කොටු වීම. බොහෝ දෙනෙකුට සිද්ධ වන්නේ ඊටාම දක්ෂතා දක්වමින් කලාවට හෝ වෙනත් ක්ෂේත්‍රයකට පිවිසිලා ටික කලකින් විවාහ પ્રાપ્ત වී ගෙදරකට කොටු වීමෙන් කාන්තාවන්ගේ ඒ හැකියාවන් මොට වී යනවා. මේක අපේ පෙරදිග අපේ ආවේනික සංස්කෘතිය විසින් ඇති කළ දෙයක් යයි කියා තමයි මට හිතෙන්නේ. හැබැයි ඒ තරම් සාධාරණ දෙයි අද යුගයේ අප නැවත ප්‍රතිවිභාග කොට බලන එක හොඳයි කියලා මට හිතෙනවා. මම මේ පෙරවදන ඉදිරිපත් කළේ අපේ රටේ ප්‍රවීණ ගීත රචිකාවන් තිදෙනෙකුට උපහාර දැක්වීමේ උත්සවයක් හෙට අනිද්දා පැවැත්වෙනවා. ඒ තමයි ගුවන් විදුලියෙන් බිහිවුණු දයාදාල්විස් කුසුම් පීරිස් සහ යමුනා මාලිනී පෙරේරා මේ ප්‍රධාන ගීත රචිකාවන් තිදෙනාගෙන් දයාදාල්විස් සහ කුසුම් පීරිස් ගුවන් විදුලියේ වසර ගණනාවක් දස්කම් පෑ නිවේදිකාවන් දෙදෙනෙක්. ඔවුන් නිෂ්පාදිකාවන් හැටියටත් බොහෝ වැඩසටහන් අපේ රසිකයින්ට කාලාන්තරයක් තිස්සේ ඉදිරිපත් කරා. මේ දෙදෙනාම අද විශ්‍රාම සුවයෙන් සිටියත් අර Taman අතීතයේ නිර්මාණය කළ ප්‍රබන්ධ නිතර නිතර ඇසීමෙන් මා හිතන්නේ Tamanගේ සිත් සුවපත් කරගන්නවා ඇති. ආනන්දයටපත් වෙනවා ඇති. යමුනා මාලිනී පෙරේරා කිවිඳිය තාමත් යොවුන් වී සිටින කෙනෙක්. ඇය බොහෝ ජනප්‍රිය ගීත ලියා තවමත් ගීත ලිවීමේ කලාවේ නියැලී සිටින කෙනෙක්. කෙසේ වෙතත් මේ තිදෙනාටම සුබ ප්‍රාර්ථනා කරමින් අපි අද හිතුවා මේ කිවිඳියන් තිදෙනාගේ මේ ගීත රචිකාවියන් තිදෙනාගේ නිර්මාණ කිහිපයක් අපේ රසිකයන් හබුවේ තබලා ඔවුන් දිරිගැන්වීමට. අද අපි තෝරගත්ත පළවෙනි ගීතය මේ සිනාරැලිවෙන් විඩාවට සෙවණක් වෙමි ජීවිතේ පොත පුරා ලියවෙන ආදරේ කවියක් වෙමි අඳුළු අතරට සිනාරැලි සුමල් හිනා වෙද්දි කවුළු දොර ළඟ අතු කොනේ ඒ මැදින් මම හොරෙන් අතුරමි හදව ඉවලා තැවෙන වෙලාවේ ගීයකට රස පද එවන්නම් සංගවලා රන්වලාවේ අඟුළු අතරට සිනාරලේ නැනහිලා ඉදු මල් මැද සුවඳ දුම් මැද රතුම් පුරවමි නැහිලා යහනකට වේ අඳුර ඉවස රයගෙරියත් දී ඉබේ සඳ කෙර සාලිගේ සංගීතයට ඒ ගීතය ගායනා කළේ ජේ මිල්ටන් පෙරේරා. මේ තමයි දයාදා ලිස්ලිව් පළවෙනි ගීතය. කරුණාරත්න බේසේකරයන් එන්න මදනලේ අර මේඝදූතය ඇසුරින් ලිව්වා වගේ මට හිතුණා මට මේ ගීතය අහනකොට මේඝදූතයක් මතක් වුණා. දැන් යම් කිසි කෙනෙකුට පළමු ගීතය මෙතරම් ගීතවත් විදිහට මේ කාවමය කවි සංකල්පනාවක් ඇතුව ලියන්න පුළුවන් කියන එක ඇත්තටම විස්මයජනක දෙයක්. පළවෙනි ගීතය මේ තරම් අපූර්ව පදමාලාවක් වෙච්ච එක ඇත්තටම අදාහ ගන්න බැරි තරම්. විශාරද ජයන්ත අරවින්ද අදත් අප සමග සිටිනවා මේ ගැන කතා කරන්න. දැන් ගීතයක පදමාලාවක් සංගීතඥයෙක් අතට ගත්තාම ඔහුට මේකේ මේ අර්ථ සම්භාරය මේකේ කාව්‍යෝක්ති මේකේ අලංකාර වටහා ගැනීමේ ශක්තියක් ඌමනා නේද මේ තනුව මේ ගීතයේ පදමාලාවට උචිත විදිහට නිර්මාණය කරන්නේ. ඔය සෑහෙන කාලයක් මේ තනියම ගීතේ කිය කිය ඉන්න ඇද්ද තමයි. මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර ඉන්න ඇති. ඊට පස්සේ මේ ප්‍රථම පියවර විදිහට හාම් කරලා තමන්ට වැඩිපුරම ගැළපෙන තනු ඛණ්ඩය හොයලා මතක තියාගෙන මේ බාහිර වැඩක් කරලා දෙනවා. ඉතින් මේ දාර්ශනික ගුණය තියෙන මේකේ පද්‍යම හොඳ හොඳ හොඳ කාව්‍ය මේ ගුණය තියෙන එකක් මම හිතන්නේ මේ ගීත මේ රචිකාභිය තුල තියෙන තේ නිකන් තෙරපිලා වගේ වාසනාව. ඒක පාට පළවෙනි ගීතේම ගීතයෙන් මේක එළියට ආවා. ඇත්තටම දැන් මම අහලා තියෙනවා මුතුසාමි මාස්ටර් සමහර පදමාලා ගත්තාම ඔහුට මේ සිංහල පද වදන් පෙළ තේරෙන්නේ නැතිකොට මේ මේ වචන කොහොමද කියලා යම් ආකාරයකින් ඔහුට තේරෙන භාෂාවකින් අහගන්නවා. ඊට පස්සේ ඒකට තනුව නිර්මාණය කරනවා කියලා. අත්තම දැන් මොහොමඩ් සාලි වගේ කෙනෙක් මේකට තනුව නිර්මාණය කරලා මම හිතන්නේ සමහර විට මේ ගීත රචිකාවය කොහො එහෙම නැත්නම් මේ පදමාලාව කියව ගන්න පුළුවන් කෙනෙකුගෙන් මේ අර්ථ සම්භාරය වටහාගෙන මේ තනුව නිර්මාණය කළා වෙන්න පුළුවන් නේද? ඒ ගීත රචකාවේගෙන යාගේ වාසනාවක් මේ හොඳ ගීත තනු රචකෙක් හම්බෙච්ච එක. ඔව්. මේ දෙකම නුසුන් නැත්තම් සාර්ථක ගීයක් බිහි වෙන්නේ නැහැ. ඒකට මම මේ ප්‍රේමතෝ ජාතිසෝකෝ සරච්චන්ද්‍රගේ වචන වලට තනුව නිර්මාණය කළා වගේ. තනුව නිර්මාණය කළා වගේ. ඔව්. අපි දායදල්ලි ස්ටේපු තවත් ගීතයක් අහමු. සාගරයේ තිබුණත් හිතේ උඹට හිමි වුණාද නොහිමි ආදරේ රකින්නට සෙමේ හඳන නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු අපේ ඒ කතා රකින්නට සෙනේ හඬන්නට එපා නිමාවක් ගායනා කළ ඒ ගීතයේ පදමාලාව ඩයඩාලිස්කේ. මේ ප්‍රිය විප්‍රයෝගය ප්‍රාර්ථනා කරන්න තරම්වත් වරම් නැති පෙම්වතෙක් කුගේ විරහ වේදනාව තමයි මේ ගීතෙන් ප්‍රතිනිර්මාණය කරන්නේ. දැන් ස්ටැන්ලි පීරිස් අපේ සුප්‍රකට සංගීතඥයා තමයි මේ තනු නිර්මාණය කරන්නේ. අපේ පෙරදිග සංගීතයේ විශිෂ්ට තබ්ලා වාදකයෙකු වෙන රෝහණ බෝකොටට කිසියම් විදිහකට අර බටහිරාවේ සංගීතයට වැඩි නැඹුරුවක් තියෙන ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා තමයි මේ තනුව නිර්මාණය කරන්නේ. විශාරද අරවින්ද කොහොමද මේ තනුව නිර්මාණය ගැන ඔබ දකින්නේ? නමුත් අර මේ කොමල ස්වර මිශ්‍ර කරගෙන බහිර්වි වෛරාග අසුර කරගෙන පුදුමාකාර විතරට බාහිර ගුණය ඒක මතු කරමින් මේ යොදලා තියෙන තනුවන අපූර්වයි. ඒකටම දැන් ගීත රචිකාවකකට හෝ රචකයෙකුට හොඳ සංගීතඥයෙකුත් හොඳ තනු නිර්මාණයක් කරන්න ඒ වගේම එය ඊටාම මනවින් ගායනා කරන ගායක ගායිකාවනුත් නොලැබුණොත් ඔවුන්ගේ ගීත රචනා අපත යනවා. මට හිතෙන කොයිතරම් මේ සංගවිලා ඉන්න ඇද්ද කියලා මේ ගුවන්විදුලියෙන් මේ වගේ ගීතන රචනා කරපු අය නේ ගායකයෝ ගායකයෝ ඔව් ඇත්තටම දැන් ගුවන්විදුලියේ තමයි මේ මේ වාග්ය තියෙන්නේ අද වෙනත් නාලිකාවල දස්කම් දක්වන මේ හැමෝම මේ තක්සලාවෙන් ගියාය බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. දැන් මේ උළෙලේදී උපහාරයට පක්වන අනිත් ගීත රචිකාව තමයි කුසුම් පීරිස්. ඇයත් ඊටාම දීර්ඝ කාලයක් ගුවන්විදුලියේ සේවය කළා. හඬ ශිල්පණියක හැටියට සම්මාන ලැබලා නිෂ්පාදිකවරියක හැටියට ගුවන්විදුලියේ බොහෝ වැඩසටහන් ඉදිරිපත් කරපු ඊටාම පරිණත මාධ්‍ය වේදිනියක් ඇයත් අහම්බෙන් වගේ ගීත රචනා කලාවට පිවිසි කෙනෙක්. නමුත් ඇගේ ගීත ඊටාම විශිෂ්ට ගීත හැටියට රසිකයින් පිළිඅරගෙන තියෙනවා. අපි ඇය නිර්මාණය කළ පදමාලාවක් ගීතයකට නැගිලා තියෙනවා. අවේ වර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනි මේ ගීතය ගායනා කරන්නේ. පූජනීය අබේවර්ධන බාලසූරිය. දැන් සසර පුරා සොයාගෙන ලුහු බැඳ එන පෙම්මතුන් පෙම්වතියන් ගැන අපේ කවීන් අපේ කිවිඳියන් හරියට කතා කරනවා. දැන් මේ දෙපළත් ඒ වගේ නිසංසලේ මා තනියෙන් තනියට මගේ සිත ළඟටම අවුදින් මේ සසර පුරා කියාගෙන ආ දෙදෙනෙක් ගැන කුසුම් පීරිස් ලියපු පදමාලාව ආචාර්ය වික්ටර් රත්නායක තනිර්මාණය කරනවා ගායනා කරනවා නිරංජලා සරෝජිනී සාබේවර්ධන බාලසූරිය. දැන් මේකේ අපූර්ව නාද චිත්‍රයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒක ගීත රචිකාව කිසියම් විදියක ගීත ආකෘතියක් නිර්මාණය කරලා දුන්න කියලායි මට හිතෙන්නේ. ඉෂාර දරවින්ද. ඔව් නිසංසලේ මා තනියන්නේ. <laughs> අර නිසංසල ගුණේ හොඳට මේ ස්වරවලින් මතු කරලා තියෙනවා. මට චිත්‍ර රූපයක් වැයෙනවා මේ පාළු <laughs> කාන්තාරයක් වගේ තැනක මේ දෙන්න ඉඳගෙන මේ ගායනවාද කියලා. ඒ වගේ තැනකට උපිත විදිහට තමයි මේ තනුව සහ පද රචනය කරලා තියෙන්නේ. කුසුම් පීරිස්ලිව් තවත් පදමාලාවක් ගායනා කරනවා අපේ යමුනා විනෝදිනී ගායිකාව කුසුම් පීරිස්ගේ පද රචනාව යමුනා විනෝදිනීගේ පියා ලෙස්ලි අශෝකා තමයි මේ තනු නිර්මාණය කරන්නේ. අපි ඒ ගීතය දැන් ශ්‍රවණය කරමු. Thank you. आते ලියන්න ඊටාම ගැඹුරු භාෂා ඥානයක් අවශ්‍යයි කියලායි මට හිතෙන්නේ. දැන් මේ අපි බොහෝ වෙලාවට අහන පෙම්මුතුන් පෙම්මුතියන් පිළිබඳ අර මතු පිටින් කියවෙන ගීත වලට වඩා ගැඹුරු තලයකට මේ ආදරය කුසුම් පීරිස් ගෙනියනවා. මේකේ පද කිහිපයක් තියෙනවා ඒක අපූර්ව පද සංයෝජනයක්. ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා. එහෙම එකතු වුණාට පස්සේ එහි ලබන උපරිම ඵලය මොකද්ද? සෙනෙහි විමානයේ කිරුළ දරන දා සිඟිති තොලක කිරි hina දකින්නට එකසවණකදී හමු වේවා. මේ ජීවිතයේ කොච්චර ගැඹුරු අර්ථයක් මේ එකතු වීම ගැන මේ ගීතයෙන් කියනවාද? මම හිතන්නේ ඊටාම ප්‍රවීණත්වයක් නැතුව මෙවැනි ගීතයක් ලියන්න බෑ කියන එකයි මගේ අදහස. විශාරද අරවින්ද කොහොමද හිතන්නේ? මට ඉතින් ওই ගීතයේ අර්ථය ওই තරමටම තේරුම් ගත්ත එක්කෙනෙක් කියලා ලෙස්ලි අශෝක. මේ තනු නිර්මාණය. තනුව හදපෙන්න මට මතකයි එතුමා. ඔව් තනුව මහාමෝනියමක වාදනය කර කර තනුව හදන්නේ නැති. ඊටාම ගැළපෙන තනුවක්. ඔව් මේක ඊටාම අපූර්වට විශාරද යමුනා විනෝදිනී ගායනා කරනවා. අපි අද සඳහන් කරපු ගීත රචිකාවන් තිදෙනාගෙන් අනිත් රචිකාව තමයි යමුනා මාලිනී පෙරේරා. ඇය තවමත් සක්‍රියව ගීත ලියන, කෙටි කතා ලියන, ළමා පොත් ලියන රචිකාවක්. ඇයට සුබ පතමින් මේ උපහාර ලබන උත්සවයේදී මේ තිදෙනාම උපහාර ලබනවා. මේ තිදෙනාට සුබ පතමින් අපි ඇයගේ ගීත රචනයක් ඉදිරිපත් කරනවා. ඒ ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දියුල්ගනේ. අද මේ ගීතය සමන් දෙමින් අපි වැඩසටහනින් සමුගන්නවා. තාක්ෂණික දායකත්වය ඉනෝකා ගමගේ, නිෂ්පාදනය සූරිකා පෙරේරා, සුපුරුදු ලෙස මා සමග එක්ුණා විශාරද ජයන්තාරවින්ද. මම තිලකරත්න කුරුවිට බණ්ඩාර දශක මල් පිපිනා පිපෙන්නේ ඇයිද නොදන්නේ නුඹට සිත බැඳුනේ කිමයි මා තවම නොදන්නේ නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නේ සක් රෝදහමින් සොඳුරු ඇස්සට දැවෙන කතරක් ආදරේ පනමින් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි සහන් ගහක මල් පිට කියලා හිතෙන්නේ ඇයිද නොදන්නේ හිතක මල් පිපිලා හිතෙන්නේ ඇයිද නොදන්නේ සදහට හිමි පෑමුත් උදුල තරු කැටයම් විරුත පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ නුඹට සිත බැඳුනේ කිමයි මා කවම නොදන්නේ නුඹට හිත බැඳි කාරණේ මම අවම සොයන්නේ